ඊළඟට පසේ බුදු කෙනෙක්ට හැරුණකොට ස්වශක්තියෙන් වෙන කිසිම කෙනෙක්ට පරමාර්ථ ධර්ම ගැන අවබෝධ කරන්න ලැබෙන්නේ නැහැ. ඒවා අතිශයින්ම දුරෝබෝධයි. එතකොට ඒවා ඉගෙන ගන්න එක ඒකත් දුෂ්කර කටයුත්තක්. ඒතර මොකද ඒවට දැන් අපි ඉගෙන ගන්න මේ අරූපී ධර්මයක් නේ. එනි මේ චිත්තචෛසික ධර්ම කියලා කියන්නේ අරු අරූපී ධර්මයක්. ත්‍රය වගේ රූපයක් නැහැ, සටහනක් නැහැ, වර්ණයක් නැහැ. ඒ නිසා මේවා අපි අසා අවබෝධයෙන්ම දත යුතු ධර්මතා කොටාසයක්. ඉතින් එතකොට ඒ නිසා දැන් අපිට මේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ධර්මය පැහැදිලි කොට වදාළ ධර්මයක් තේරුම් ගන්න කොච්චර අපහසුද? ඊටු බලන්න. කිසි කෙනෙක්ගේ උපකාරයකින් තොරව Taman විසින්ම අවබෝධ කරගන්න නම් ඒ තථාගතයන් වහන්සේ තුල කොයිතරම් ඥානයක් තියෙන්න ඕනද? ඉතින් ඒ නිසා මේ ਸਰවඥතා ඥාණයටම පමණක් විශේෂවන ධර්මතාවයක් තමයි මේ අභිධර්මය කියලා කියන්නේ. ඒකයි අභිධම්මෝ නාම භික්කවේ න අඤ්ඤේසං විසයෝ කියලා කියනවා. මේක මේ අනිත් අයට විසය වෙන්නේ නැහැ කියලා කියනවා. කියන අර බුදුරජාණන් වහන්සේගේ ඥාණයට පමණක් විෂය වෙන දෙයක් කියලා කියනවා. ඉතින් ඒ නිසා මේ පරමාර්ථ ධර්ම ගැන අපි බොහෝම නුවණින් යුක්තව ප්‍රියභාවයක් ඇති කරගෙන වීරියෙන් යුක්තව ඉගෙන ගත යුතු වෙනවා. ඉතින් ඒ අනුව අපි මේ කාලයන් තුල සාකච්ඡා කරමින් පැමිණියේ අපි නතර කරේ මේ දෝෂ චතුස්කය සාකච්ඡා කළා. ඒකින් අපේ දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්චය කියන චෛසික ධර්ම හතර ගැනම සාකච්ඡා කළා. ඉතින් මං හිතන අපේ දා ඒ කුක්කුච්චය ගැන සාකච්ඡා කරපු එක ප්‍රමාණවත් නේ. අපි කුක්කුච්චය කියලා කිව්වේ කතා කත දුච්චරිත සුචරිතානුසෝචන ලක්ෂණං කුක්කුච්චං කියලා අර කල අකුසල් ගැන සහ නොකල කුසල් ගැන ඇති කරගන්න පසුතැවීම තමයි කුක්කුච්චය කියලා කිව්වා. අපි අවසානයේට සිහිපත් කළේ කුසලයක් ගැන නොකල කුසල් ගැන කම්පා වෙන එක කුසලයක් නෙවෙයි කියලා කිව්වා. ඒකත් අකුසලයක් කියලා කිව්වේ. නිසා අපි කුසල් කරන්න බැරි වුණා කියලා පසුතැවෙන්න වෙන්නත් හොඳ නෑ. අකුසල ධර්මයන් කළාය කියලා ඒත් පසුතැවිලි වෙන්න හොඳ නෑ. මොකද ඒව ඔක්කොම ඉක්මීලා අවසానයි. නිසා අපි දැන් කළ යුත්තේ අන්න දැන් කළ යුතු දේ නොපමාව මේ මොහොතේදී සිදු කිරීමයි. කියන්නේ අකුසලයෙන් සිත වළක්වාගෙන කුසල ධර්මයන් උපදවාගෙන ඒ අනුව කටයුතු කිරීමයි. ඒ නිසා ඒ ගැන මම හිතනවා පැහැදිලි. නිසා අපි කුක්කුච්චය දුරු කළ යුත්තක්. මොකද කුක්කුච්චය නිසා අර මතක තියෙ ඒරකපත්ත නාගයා. නේ අර මීට කලිනුත් අපි කියලා දිනන අර කොලයක් කැඩීම නිසා ඇතිවෙච්ච ඇවත ගැන අසීමාන්තිකව කල්පනා කරලා දුගතියට යන්න වුණා කියලා කිව්වා. එතකොට ඒ උනේ කොලයක් කඩන එක මේ අපායට යන්න තරම් පාපයක් නෙවෙයි. ඒක උන්වහන්සේ හිතලා කැඩුවත් නෙමෙයි මේ අල්ලනුරට අතට කැඩිලා ආපු එකක්. නමුත් එතන තිබුණස් අර කොක්කොච්චේ තිබුණා. මගේ අතින් මෙහෙම දෙයක් උනානේ කියන කොක්කොච්චේ තිබුණා. එතකොට ඒක තමයි මරණාසන්න මොහොතේදී ඉදිරිපත් උනේ. අන්න ඒ අනුව තමයි අර මහා නාගයෙක් වෙලා ඉපදුනා කියලා කියන ඒරකපත්ත කියන නාගයා වෙලා. ඉතින් කියනවා ඒක කාශ්‍යප බුද්ධ කාලේ ඒක උනේ. නමුත් මේ ගෞතම බුද්ධෝත්පාදේන කම්ම කියන්නේ බුද්ධාන්තරයක්ම ඒ තිරිසන් ආත්ම භාවයෙන් මිදෙන්න බැරි වුණා කියලා කියනවා. ඉතින් බලන්න මේ අවුරුදු 20000ක් සිල් රැකපු භික්ෂුව මේ කුඩා කුක්කුච්චය හේතු කරගෙන තිරිසන් ලෝකයට ගියාම මේ අර පූර්ව බුද්ධෝත්පාදයේ ගියේ කියන්නේ කාශ්‍යප බුද්ධ කාලේ. නමුත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයට ඉන්න බුද්ධාන්තරයක්ම. ඒතර බුද්ධාන්තරයක් කියලා කියන්නේ අවුරුදු ගානකින් ප්‍රමාණ කරන්න බෑ. අවුරුදු 100ක් දහසක් දසදහසක් කෝටියක් ප්‍රකෝටියක් කියලා කියන්න බෑ. ඉතින් ප්‍රමාණ කරන්න බැරි තරම් වර්ෂ ප්‍රමාණයක්. එතකොට එතන ඉතින් බලන්න මේ බුද්ධාන්තරයක්ම ඒ තිරිසං ආත්ම භාවයෙන් මිදෙන්න බැරි වුණා ඒ කුක්කුච්ච හේතු කරගෙන. එතනින්ම තේරෙනවා කුක්කුච්චය කියලා කියන එක අපි නොහිතුවාට බොහොම බලවත් එකක්. ඒ කියන්නේ මේක දෝෂ චතුස්කයේ තුල තියෙන द्वේෂය. කුක්කුච්චය කියන්නේ द्वේෂයනේ. ඉතින් ද්වේෂය කියලා කියන්නේ අපි ඒ තුල ඒ ආරම්මණයත් එක්ක ගැටෙන්න පුළුවන්. මොකද කුක්කුච්චේ පහළ වෙන්නේම දෝෂමූලික සිත්වල විතරයි. අන්න ඒ අනුව අපි තීරණය කළ යුතු වෙනවා. අපි අවබෝධ කළ යුතු වෙනවා. මේ යම් වෙලාවක කුක්කුච්චයක් තියෙනවා නම් එතන මේ ක්‍රියාත්මක වෙන්නේ සියුම් ආකාරයක දේශයක් කියලා තේරුම් ගන්න වෙනවා. මොකද මේ අපි මේ කතා කරේ දෝෂ චතුස්කය ගැන, දෝෂ ඉස්සා, මච්චරිය කුක්කුච්චය කියන චෛසික ධර්ම ගැන. ඒතර අපි සිහිපත් කළා මේ දෝෂ චතුස්කයේ දෙන්නේ ද්වේෂ මූල සිද්දකේ පමණයි කියලා. එහෙනම් යම් වෙලාවක සිත තුළ කුක්කුච්චයක් තියෙනවා නම් එහෙනම් තේරුම් ගන්න ඕන ඒ වෙලාවේ සිත පවතින්නේ දේශමූලික සිතක් සමග කියලා. ඉතින් ඒ නිසා අපි ඒ ගැන අවධානයෙන් මේ කුක්කුච්චය කියන එක දුරු කළ යුතු ධර්මතාවයක් බවට පත් වෙනවා. ඉතින් කුක්කුච්චය දුරු කරන්න පුළුවන් වෙන්නේ නිතර නිතර කුසල ධර්මයන් තුල නියැලීම, කුසල අකුසල් ගැන හොඳට ඉගෙනීම තුලින්, කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කර ගැනීම තුලින්, මේ ධර්ම මාර්ගයන් ගැන හොඳට ඉගෙන ගැනීම තුළින් මේ කුක්කුච්චය කියන එක දුරු කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ සඳහා අපි උත්සාහයක් දැරිය යුතු වෙනවා. ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ තීන මිද්ධ කියන චෛසික ධර්ම ගැන. දැන් මෝහයට පස්සේ දැන් ඒ කුක්කුච්චයට පස්සේ තියෙන්නේ තීන මිද්ධනේ. දැන් අපි මතක ඇතිනේ අකුසල් චෛසික. දැන් අර මම නිතර නිතර කියන්නේත් ඒතර මේක අහනකොටම මතක හිටිනවා යමුතුන් පාඩම් කරන්න ඕන නැහැනේ. දැන් අපි ඉගෙනගෙන තියෙන මේ වෙනකොට මෝහය, අහිරිකය, අනුත්ප්පය, උද්දච්චය, ලෝභය, දිට්ඨිය, මානය, දෝෂය, ඉස්සාව, මච්චරිය, කුක්කුච්චය කියලා ඉගෙන ගත්තා. දැන් අපි ඉගෙන ගන්නේ තීන මිද්ධ කියන චෛසික ධර්ම දෙක. ඊට තීන මිද්ධ කියන දෙකම චෛසික ධර්ම දෙකක් වුණාට එකට සාකච්ඡා කරන්නේ මේවා වෙන්වෙන්ව සිත් වල යෙදෙන්නේ නැති නිසා. ඒතර කිනම් අවස්ථාවකවත් තීන මිද්දහ කියන චෛසික ධර්මයන් වෙන්වෙන්ව යෙදෙන්නේ නැහැ. යෙදෙනවා නම් එකම සිතක තමයි යෙදෙන්නේ. ඒ යෙදෙන සිත තේරුම් ගන්න ඕන. මේ තීන මිද්ද යෙදෙන්නේ සසංකාරක සිත් පහේ විතරයි. දැන් අපි අකුසල් සිත් ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නනේ අකුසල් සිත් 12ක්. ඒ අකුසල් සිත් 12 තුල තියෙනවා නේද? සසංකාරික සිත් පහක්. මතක සසංකාරික සිත් පහ. කියන්නේ ලෝභ මූලික සිත් 8 තියෙනවා සසංකාරික සිත් 4ක්. ද්වේෂ මූලික සිතේ තියෙනවනේ දෝමනස් සහගත පටික සම්පයුක්ත සසංකාරික සිත කියලා. අනේ ඒ පහ විතරයි තියෙන්නේ අකුසල් වශයෙන්. එතකොට මේ තීන මිද්ද යෙදෙන්නේ අකුසල් චෛසික නිසා අකුසල් සිත් වලනේ. ඒතර යෙදෙත් දැන් අනිත් එක මේ තීන මිද්ද කියලා කියන්නේ අනීති යෝගී චෛසික ධර්ම දෙකක්. අනියත යෝගය කියලා කියන්නේ නියත නෑ කියලා. නියත නෑ කියලා කියන්නේ මේ සසං දැන් තේන මෙද්ද චෛසික දෙක යම් වෙලාවක සිත්වල යෙදෙනවා නම් යෙදෙන්නේ සසංකාරික සිත් පහේ විතරයි. යෙදෙතොත් යෙදෙන්නේ. නමුත් සසංකාරක සිත් පහේ හැම වෙලාවකම යෙදෙනවා කියලා නෑ. ඒකයි අනියත යෝගී කියලා කියන්නේ. ඒක ස්ථීර නෑ. මොකද තීන මිද්දෙන් තොරවත් සසංකාරික සිත් පහළ වෙන්න පුළුවන්. එහෙම පහළ වෙන්න බැයිද? පහළ වෙන්න පුළුවන් තීන මිද්දෙන් තොරවත්. එතකොට අන්න ඒ නිසා තමයි මේවට අනියත යෝගී චෛතසික කියලා කියන්නේ. අපිට ඉදිරියේදී පුළුවන් මේ නියත යෝගී අනියෝගී චෛතසික වෙන වෙනම ඉගෙන ගන්න. අර දැන් කියන ගමන් මතක තියාගත්තොත් ඒක පහසුවක් වෙනවනේ. ඒ නිසා තේරුම් ගන්න තීන මිද්ද දෙක යෙදෙතොත් යෙදෙන්නේ සසංකාරික සිත් පහේ පමණයි. ඒ සසංකාරික පහේ උනත් හැම වෙලාවකම යෙදෙන්නේ නැහැ. ඒවා අවස්ථානුකූලව විතරයි දෙන්නේ තේන මිද්දෙන් තොරවත් සසංකාරිකසෙත් පහළ වෙනවා කියන එක. ඒතර තේනය කියලා කියන්නේ අර අනුස්සාහ ලක්ඛණං තේනං කියලා කියන්නේ. ඒතර අනුස්සාහ ලක්ඛණං කියන වචනේම තේරෙනවා. එතන අනුස්සාහ ලක්ෂණය කියලා කියන්නේ අර උත්සාහවත් බවකින් තොරව පවතින එකක්. දැන් අපි පාලි වචනත් එක එක හරි ඉගෙන ගන්නට ඕන කරනවානේ. ඒක වැදගත් වෙනවා. ඒත් ඒවා ලියා ගන්න එක හොඳයි. ඒතර අනුස්සාහ ලක්කනං තීනං කියන මේ උත්සාහවත් භවකෙන් තොර ස්වභාවය තමයි මේ තීනය කියලා කියන්නේ. මොකද pāli භාෂාව දන්නේ වුණොත් මොකද වෙන්නේ? දැන් අපි මතක් කරා මුලින්මනේ අර යෝ නිරුක්තිං නජානාති ජානාති පිටකත්තය. පදේ පදේ විකංකේය වනේ යන්ද ගජෝ විය කියලානේ. අර මුළු ත්‍රිපිටකයම දැනගත්තත් මේ නිරුක්තිය දන්නේ නැති වුණොත් එහෙම අර අන්ධ මහා හස්ති රාජ්‍යයක් වනාන්තරේ යන යන පාදයක් පාදයක් පාසා හැප්පෙනවා වගේ වචනයක් වචනයක් ගානේ හැප්පෙනවා. ඉතින් ඒ නිසා ඒවත් ඉගෙන ගන්නක හොඳයි. එතකොට දැන් මෙතන කියන්නේ මේ උත්සාහවත් බවක් නැතිකම තමයි තීනය කියලා කියන්නේ. ඒතර ඒ තීනය තුලින් කෙරෙන්නේ සිත හකුලවන ස්වභාවය. හකුළු වන ස්වභාවය දැන් එක මිද්දයත් එක්කම තේරුම් ගමු. දැන් මිද්දේ කියලා කියන්නේ අර අකම්මඤ්ඤතා ලක්ෂණං මිද්දං කියලා කියන්නේ. එතන අකම්මඤ්ඤතා ලක්ෂණය කියලා කියන්නේ අර කාර්ය කරන්නට සුදුසු බවක් නැහැ. ඒ කියන්නේ කර්මන්නේ ස්වභාවයක් නැහැ. අකර්මන්නේ ස්වභාවයෙන් යුක්ත ස්වභාවය තමයි මෙතන මිද්ද කියලා කියන්නේ. ඒතර මේ දෙකම එකවර යෙදෙනවා කියලා කියන්නේ දැන් යම් වෙලාවක අපිට යම්කිසි ක්‍රියාවක් දිගින් දිගට කරගෙන යනකොට අන්න ඒක දිගින් දිගටම කරගෙන යෑම හේතු කරගෙන සමහර විට නොදැනීම අකුසල් සිත් පහළ වෙන්න පුළුවන් කම්මැලි බවක් ඇති වෙලා ඒක නික එපා වීමක් ඇති වෙන්න පුළුවන් මැලි බවක් අන්න ඒ මැලි බව ඇති කරවන්නේ මේ තීනයෙන් සහ මිද්දයෙන් ඒතර තීනය කියලා කියන්නේ අර సంతානය තුල කියන්නේ චිත්තයේ තියෙන හැකුළුණු ස්වභාවය මිද්දය කියලා කියන්නේ චෛසික ධර්මයන්ගේ හැකුළුණු ස්වභාවය එතකොට මේ තීන මිද්ද එතකොට තේරෙන චෛසික චිත්ත චෛසික කියලා කියන්නේ කිසිම අවස්ථාවක වෙන වෙනව යෙදෙන ධර්ම නෙවෙයි. සිතත් එක්කම එකට ඉපදෙලා නිරුද්ධ වෙලා යන ධර්මතාවයක්. ඉතින් ඒ නිසා මේ යම් වෙලාවක තීන මිද්ද දෙක යෙදෙනවා නම් යෙදෙන්නේ එකම අවස්ථාවක. ඒ යෙදෙන්නේ කවර අවස්ථාවකදීද කියලා කියනවා නම් අර එකම කාර්යයක් බොහෝ වේලාවක් කරගෙන යෑමේදී මේක ඇති වෙනවා නිකන් මැලි ස්වභාවයක් එපා වීමක් කම්මැලි ගතියක් නිකන් ඇඟට බරගතියක් වගේ දැනෙන්නේ. ඒ අර තමයි මිද්දෙන් තීනයෙන් ඇති කරන බලපෑම තමයි ඒක බරගතියක් කියලා කියන්නේ. ඒකෙන් කියන්නේ ඒවා බරයි කියලා නෙවෙයි කියන්නේ. ඒ වගේ ස්වභාවයක් දැනෙනවා. දැන් දැන් නිදිමත වෙන්න ආසන්නයේදී. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට අපි දැන් ආහාරයක් අනුභව කළාට පස්සේ ගොඩක් වෙලාවට මේකට උපකාර වෙනවා. ඒකට අපි නිදිමත කියන්නේ ඒකට කියන්නේ වත්මතය කියලා කියන්නේ. නේ බුද්ධිමතය කියන්නේ. ඔව් ඒකට. එතන මේක අර එතන තියෙන තියෙනය නැත්නම් නිදා ගැනීමම නෙවෙයි තියෙන මිද්ද කියලා කියන්නේ. ඒක වරදවා ගන්න එපා. මොකද රහතන් වහන්සේලාත් නිදා ගන්නවා. උදේ කියන්න පුළුවන් රහතන් වහන්සේලාටත් තියෙන මිද්ද තියෙනවා කියලා. එහෙම වෙන්නේ බෑනේ. මොකද රහතන් වහන්සේලාගේ సంతාන තුළ මේ අකුසල චෛසික පහළ වෙන්නේ නැහැ නේ. සිත් කොහොමවත් පහළ වෙන්නේ නැහැ එතකොට එතන දැන් නිින්ද නිදි මත හැම කෙනාටම නිින්ද අවශ්‍යයි. ඒතර ඒ නිදා ගැනීම නෙවෙයි මෙතන තියෙන මිද්ද කියලා කියන්නේ මේක හර සාමාන්‍ය ගුණධර්ම හුරු නොකරන පෘතජන සත්වයාට නිකම්ම කාලය ගෙවලා දාන පෘතජන සත්වයාට ඇතිවන ස්වභාවයක් තමයි මේ තේන මිද්ද කියලා කියන්නේ. ඉතින් ඒ ඒ තේන මිද්ද ඇති වෙනකොට ඒක Tamanට දැනෙනවා. තේරුම් ගන්න පුළුවන් නේ. එපා වීමක්, කම්මැලි ගතියක්, අත්පා පන නැහැ, ශරීරයේ බරයි වගේ දැනෙනවා. ඒතර ඒ නිසා තමයි ක්‍රමෙන් අත් කඩාගෙන වැටෙනවා. එහෙම වෙනවා. ඒ තේන මිද්දේ ලක්ෂණ. ඒතර ඒක අර නින්දට පූර්ව භාවයෙන් ඇති වෙනවා. ඉන නිදාගත්ත නිදාගෙන ඇහැරුණාට පස්සෙත් ඇති වෙනවා. දැන් ඒ කියන්නේ දැන් අපේ සාමාන්‍යයෙන් දැන් නිදාගෙන අවදි වුණාම නැගිටින්න එපැයි. නේ. <laughs> නමුත් එහෙම නැගිටින්නේ නැහැ ගොඩක් වෙලාවට. අර ඈලි මෑලි ගතිය කියලා කියන්නේ. <laughs> අන්න ඒ අන්න එතන තියෙන තීනිමිද්ද. පැහැදිලි? ඒ කියන්නේ අර ඒ වෙලාවේ දැන් එතන Tamante ඒ වෙලේ බරගතියක් තියෙනවා නේ. නිකන් මෑලි ගතියක් නැගිටින්න බෑ වගේ අදහසක් බර ගතියක් ඒ ඇති වෙන්නේ අර ඒ අවස්ථාවන් තීන මිද්ද අනේ යනුව තේරුම් ගන්න ඕනේ මේ තීන මිද්ද කියලා කියන්නේ සිතේ සහ චෛසික ධර්මයන්ගේ හැකලුණු ස්වභාවය කියන්නේ කාර්යයට යෝග්‍ය නෑ ඒ අවස්ථාව දැන් ඒ තීන මිද්දේ තියෙන වෙලාවට වැඩක් කරන්න බෑ මුකුත්ම වැඩක් කරන්න බෑ ඒ කියන්නේ ඒ වෙලාවට මේ බෑමයි කරන්න දැන් පාඩමක් කරන්න හිතනොත් ඒක කරන්න බෑ වැඩක් කරන්න හිතනොත් ඒක කරන්න බෑ. මොකද අර අකර්මණ්‍යයි ඒක. ඒක ලක්ෂණ ඒක අකම්මඤ්ඤත ලක්ෂණා මිද්ධං කියලා කිව්ව එකයි. අකර්මණ්‍ය කාර්යයට යෝග්‍ය නැහැ. සුදුසු නැහැ. ඉතින් අන්න ඒ අවස්ථාව තියෙන මිද්ධ. නමුත් ඒක අපිට දුරු කරගන්න පුළුවන් නේ. ඒ කියන්නේ අර අපි ගිය පාරත් ඉගෙන ගත්තනේ අර පචලායන සූත්‍රයනේ. අර නිදිමත එනකොට ඒ නිදිමත දුරු කරන ආකාර හතක් ගැන ඉගෙන ගත්තානේ. ඉතින් එතකොට අපේ මේ තීන මිද්දයෙන් දුරු වෙන්න ගොඩක් වෙලාවට කියන්නේ ආලෝක සංඥාව මනසිකාර කරන්න ඕන කියලා කියන්නේ. නිතර එලිමහනේ වාසය කරන්න ඕන. ඊළඟට දැන් මේක අපත්‍ය ආහාර ගත්තාම තීන මිද්ද ඇති වෙනවා. ඒ කියන්නේ ශරීරයට නුසුදුසු ආහාර අපත්‍ය ආහාර ගත්තාම තීන මිද්ද ඇති වෙනවා. ඊළඟට මේ පමණට වඩා ආහාර ගත්තාම තීන මිද්ද ඇති වෙනවා. එතකොට දැන් සරියුත් හාමුදුරුව අපිට කොහොමද එකකට කියලා දුන්නේ අර චත්තාරෝ කියලා අර පින්ඩාලෝපං කියලා මේ කියනවා මේ බත් දැන් ආහාර භුක්ති විඳට පස්සේ කියනවා මේ පින්ඩු හතරක් පහක් තේද්දි නවත්තන්න කියලා කියනවා. ඒ කියන්නේ තව කන්න පුළුවන්. නමුත් නවත්තනවා. ඒකල ඒ ඉතිරි ටිකට ජලය පානය කරනවා කියලා කියනවා. අන්න එතකොට බොහොම සැහැල්ලුයි කියනවා ශරීරය. ඒතර තියෙන මෙද්දියට එන්න අවකාශයක් නැහැ කියන එක එතන. ඊළඟට ඉරියව් වෙනස් කරන්නත් ඕන. තේ නිමිද්දෙන් දුර වෙන්න තියෙන එක ක්‍රමයක් තමයි ඉරියව් මාරු කිරීම. දැන් අපි එකම ඉරියව්වෙන් ඉන්නකොට බොහෝ වෙලාවට නිදිමත ඇති වෙනවා. ඒ නිසා යෝගාවචරයන් දැන් බොහෝ වෙලාවක් හිතන්න මේ අර්ධ පරියන්කයෙන් හෝ බද්ධ පරියන්කයෙන් භාවනා කරනවා. ඒකල බොහෝ වෙලාවක් භාවනා කරලා ඊට පස්සේ සක්මන් කරනවා. සක්මනේ යෙදෙනවා. අන්න ওই විදිහේ ඉරියව් මාරු කිරීම තුලත් මේ තීන මිද්දේ කියන එක බැහැර කරන්න පුළුවන්. ඒක අපි ධර්මයේ ඉගෙන ගන්න කොටත් එහෙමයි. දැන් අපි හිතන්නේ දැන් යම්කිසි දැන් අභිධර්මයේ වගේ දෙයක් කටපාඩම් කරගන්නවා කියලා ඉගෙන ගන්න පොතක් කියවනවා කියලා හිතන්න. දැන් මේක කියවගෙන යනකොට ටික වෙලාවක් ඔන්න තීනි මිද්දී එන්න පුළුවන් පුටුවක ඉඳගෙන කියවගෙන යනකොට. එතකොට මොකද්ද කරන්න ඕන? අන්න එතකොට ඉරියව්ව මාරු කරන්න ඕන. ඒ කියන්නේ එක්ක පොත වහලා නැගිටලා කාමරයේ මෙහාට මෙහාට සක්මන් කරමින් මොනවද පාඩම් කරේ කියලා හිතනවා. අන්න එක ක්‍රමයක්. ඒ කියන්නේ මේ මේ වෙලාවෙ මෙච්චර මේ පිටු දෙක තුනක් හරි කියව ගත්තා නම් ওই පිටු දෙක තුල මොනවද තිබ්බේ කියලා මේ සම්මර්ෂණය කරමින් එහෙට මෙහෙට සක්මන් කරනවා. අන්න එතකොට තීන මිද්දී දුර වෙනවා. ආයෙත් සිතට කයට ඒ කාර්යයේ යෙදෙන්න පුළුවන් ආකාරයට මේ කුසල් සිතක් ඇති වෙනවා. ඒවා ඒ කියන්නේ මේ තීන මිද්දේට ප්‍රතිපක්ෂ ධර්ම අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා සෝබන සාධාරණ චෛස් එක හැට කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා කියලා මේ ඔක්කොම තේන මෙද්දේට ප්‍රතිපක්ෂයි මේවා කුසල් සිත්වල යෙදෙන්නේ ඒවා ඉදිරියේදී ඉගෙන ගන්නවා අන්න ඒ චෛසික උපදිනකොට ආයෙත් අර තේන මිද්දය දුරු වෙලා කාර්ය කිරීමට සුදුසු අවස්ථාවට එළඹෙනවා අන්න ඒතර අපිට ආයෙත් ඒ කටයුත්ත නියමාකාරයෙන් කරගෙන යන්න පුළුවන්කමක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා දැන් මේක ගොඩක් විස්තර කරන්න ඕනේ. මේක තේරුම් ගන්න පහසුයි. ඉතින් මේ අන්න තීන මිද්ද කියලා කියන එක කැටියෙන්ම තේරුම් ගත්තොත් චිත්තචෛසික ධර්මයන්ගේ හැකුළුණු ස්වභාවය, මැලි ස්වභාවය, කාර්ය කිරීමට අයෝග්‍ය අකර්මණ්‍ය ස්වභාවය තමයි තීන මිද්ද කියලා කියන්නේ. ඉතින් ඒක අපි උත්සාහයෙන්ම දුරුකොට යුත්තක්. ඒක දැන් ಗುಣධර්ම දියුණු කරගෙන ධර්මයේ ඉගෙන ගන්න කර්මස්ථාන වඩන අය උපක්‍රමයෙන් වීරයෙන් යුක්තව තීන මිද්දේට නැගිටින්නට දෙන්නේ නැතුව ඒක යටපත් කරමින් කටයුතු කරන්නට දක්ෂ පිරිසක් බවට පත් වෙන්නට ඕන. ඒක පුරුදු නම් පහසුයි. දැන් ඒක පුරුදු නම් හරි පහසුයි. ඒ කියන්නේ ඉරියව් මාරු කරමින් ඒ තීන මිද්දයට එන්න දෙන්නේ නැතුව කටයුතු කළාම හරිම පහසුයි ඒක. දැන් අපේ දැන් අද බොහෝ ගැටලු පැන නැගිලා තියෙන ওই තීන මිද්දයට අහු වෙන නිසා. ඉතින් ඒක නිසා අපි ඒක දුරු කරගත්තාම ලොකු ගමනක් යන්න පුළුවන්. දැන් භාවනාවක් තුලින් බොහෝ අයට දියුණු ආකාරයක තමන්ගේ හිත දියුණු තැනටපත් කරගන්න බැරි වෙන්නේ මේ තීන මිද්දෙන් ඇති කරන බලපෑම හේතු කරගෙන. ගොඩක්ම අමාරු වෙන්නේ භාවනා කරලා ඵලයක් ලබා ගන්න. ඒතර අන්න තීන මිද්දේ යම් කිසි වෙලාවක තමන් යටපත් කළා නම් අන්න තමන්ට එතන ඉඳලා ලොකෝ ශීඝ්‍ර දියුණුවක් ලබන්න පුළුවන්. ඒ නිසා මේක නීවරණයක් හැටියටත් පෙන්වනවානේ. තීන මිද්ද කියන එක නීවරණ ධර්මයන් තුල. ඒතර නීවරණ කියන්නෙම අර නිවන ආවරණය කරන ධම්ම. ඒතර නීවරණ කියන උන්වහන්සේ පෙන්නනවර අන්ධ කරනා, අචක්ක කරනා, අන්ධාන කරනා, පඤ්ඤා නිරෝධියා ඔය ආදී වශයෙන් වචන ටිකකින් පෙන්නනවා. ඒ කියන්නේ මේක අන්ධ කරනා. මේ නීවරණ ධර්මයන් කියන්නේ තමාව අන්ධයෙක් බවට පත් කරනවා. අචක්ක කරනා. අචක්ක කරනා කියලා කියන්නේ දැන් ඇස් නැති ඇත්තන් බවට පත් කරනවා. අචක්ක කරනා. ඊළඟට අන්ධ කරනා, අචක්ක කරනා, අඥාන කරනා. අඥානයෝ කියලා කියන්නේ මුලා වෙච්ච මෝඩ පිරිසකට. අන්න අපි මේ තීන මිද්දේ ආදී නීවරණ ධර්මයන් තුලින් මුලා බවට පත් කරන අය බවට පත් කරනවා. මෝඩයන් බවට පත් කරනවා. පඤ්ඤා නිරෝධියා. පඤ්ඤාව නැති කරනවා. දැන් ප්‍රඥාව නැති වෙනවනේ භාවනා නොකළොත් එහෙම. ධර්මයේ ඉගෙන ගත්තේ නැත්තම්. එතකොට අන්න මේ ප්‍රඥාව, පඤ්ඤා නිරෝධියා මේ නීවරණ ධර්මයන්ගෙන් අන්න ඒ වගේ බලපෑම් ඇති කරනවා. ඉතින් ඒ නිසා නීවරණ ධර්මයක් හැටියට තියෙන මේ තීන මිද්දයන් යම් කිසි කෙනෙක් ජයගත්තොත් අන්න යාට ශීඝ්‍රයෙන් ලොකෝ ගමනක් යන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි වීරියෙන් යුක්තව තීන මිද්ද ධර්මයන් දුරු කරන්නටම උත්සාහයක් දරන්නට ඕන. ඉතින් අපි මේ ධර්මයන් ඉගෙන ගැනීම තුළ බලාපොරොත්තු වෙන්නේත් ඒකනේ. කියන්නේ නිකම්ම කටපාඩම් කරගෙන ඉන්න නෙවෙයිනේ. අවස්ථාවක් එළඹෙනකොට කවරක්ද කියලා හඳුනාගෙන අකුසල් ප්‍රහාණය කරලා කුසලයන් උපද්දව ගන්න. ඉතින් ඒ නිසා අපි ඒකට හැම වෙලාවකම අවධානය යොමු කරන්න ඕනේ. ඒ තුළ තියෙන තවත් දෙයක් තමයි මේ ඉගෙන ගන්න ඉගෙන ගන්න ධර්මතාවයන් ගැන ජීවිතය තුළ නිතර නිතර සම්මර්ෂණය කරනකොට එයාට මේ එක එක ධර්මයක් ගැන ගැඹුරට ගැඹුරට අවබෝධ වෙනවා. ඒ කියන්නේ චින්තාමය පඤ්ඤා කියලා කියන්නේ. ගැඹුරට ගැඹුරට අවබෝධ වෙනවා. ඉතින් එතකොට එයා ඒ ඉගෙනගත්ත ධර්මයන් තවදුරටත් භාවනාවක් හැටියට දියුණු කරනවා නම් අන්න එයාට ඒ භාවනාමය ප්‍රඥාව තුළින් ඒ ඉගෙනගත්ත ධර්මයන් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ කරගන්න පුළුවන්කමක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ හැම ඉගෙන ගන්න හැම ධර්මයක්ම ප්‍රායෝගිකවම හුරු පුරුදු කරන්න උත්සාහයක් දරන්නට ඕනේ. එතකොට තමයි අභිධර්මයේ තත්වාකාරයෙන්ම දැනගත්තා කියලා කියන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් තීන මිද්දේ ගැන අපි ඇති කතා කරානේ. ඊළඟට තියෙනවා අවසාන අකුසල චෛතසිකය විචිකිච්ඡා. හරිනේ විචිකිච්ඡාවනේ ඉතින් තීන මිද්ද විචිකිච්ඡා. ඒතර විචිකිච්ඡා කියලා කියන්නේ අපි මේ ගැන නිතරම සාකච්ඡා කරලා තියෙනවා. විචිකිච්ඡා කියලා කියන්නේ සැකයට කියන නමක්. එතකොට එතන සැකය කියලා මෙතන හඳුන්වලා දෙන්නේ හැමදේම ගැන සැක කරන එක නෙවෙයි. නේ? දැන් කෙනෙක්ට සැකයක් ඇති වෙන්න පුළුවන් අද වහීද නැද්ද කියලා. ඒතර ඒක විචිකිච්ඡාව නෙවෙයි. දැන් මෙතන විචිකිච්ඡාව කියලා කියන්නේ අන් එතන කාරණා පෙන්නනවා අටක් පෙන්නනවා නේ. ඒ කියන්නේ අර සත්තරි කංකති විචිකිච්ඡති. ධම්මේ කංකති විචිකිච්ඡති. සංඝේ කංකති විචිකිච්ඡති. ඊළඟට සික්ඛාය කංකති විචිකිච්ඡති. පුබ්බන්තේ කංකති විචිකිච්ඡති. අපරන්තේ කංකති විචිකිච්ඡති. පුබ්බාපරන්තේ කංකති විචිකිච්ඡති. ඉදප්පච්චේතා පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු කංකති විචිකිච්ඡති කියලා ආකාර 8කින් පෙන්නවා. එතන මේ විචිකිච්ඡාව අපේ දුරු කළ යුත්තක්මයි. මොකද විචිකිච්ඡාව තියෙනවා නම් එයාට එතනින් එහාට මොකක්වත් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දැන් හිතන්න දෙමං සන්ධියකට පිවිසිච්ච කෙනෙක්. සැකයක් තියෙනවා නම් මේකෙන් කුමන මාර්ගයකද යන්නේ? අන්න එතකොට එයා ඒ ගැන හිත හිතා හිත හිතා හිටියොත් එහෙම එයාට එක මගකින්වත් යන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ නිසා එයා සැකහැර දැනගන්න ඕන. නිවැරදි මාවත මේකයි, වැරදි මාවත මේකයි. අන්න එතකොට සැකයක් නැත්තම් එයා නිවැරදි මාර්ගය තුල ගමනාන්තය දක්වාම ගමන් කරනවා. අන්න ඒ වගේ කියනවා මේ ධර්මතාවයන් ගැන ඇතිවන සැකය තමයි මෙතන මේ විචිකිච්ඡාව කියලා පෙන්වා දෙන්නේ. මුලින්ම කියන්නේ අර සත්තරේ කංකතේ විචිකිච්ඡති. එතන සත්තරේ කංකතේ විචිකිච්ඡති කියලා කියන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇතිවන සැකය. ඒතර එතන සැකයක් ඇති වෙන්න පුළුවන් තථාගතයන් වහන්සේ සියල්ල දත් කෙනෙක්ද ਸਰවඥා ਸਰවඥතා ඥාණයෙන් යුක්ත වෙච්ච කෙනෙක්ද කියලා කෙනෙක්ට සැකයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම උන්වහන්සේ අතීත දැන් ਸਰවඥතා ඥාණය ගැන කියනවා නම් බොහෝ කියන්න තියෙනවා. ඒතර එයා ਸਰවඥතා ඥාණය ගැන සැක කරන කෙනෙක් නම්. ඊළඟට ඊට පස්සේ යාට සැක කරන්න පුළුවන් ඇත්තටම බුදුරජාණන් වහන්සේ ගැන අප කෙනෙකුට කියනවා දසබල ඥානයකින් යුක්තයි කියලා කියනවා. ඒතර කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් සැකයක් තථාගතයන් වහන්සේට ඇත්තටම දසබල ඥානයක් තිබුණද ඊළඟට ෂට් අසාධාරණ ඥාන ගැන කියනවා. ඒතරන්නේ තථාගතයන් වහන්සේට ෂට් අසාධාරණ ඥානයක් තිබුණද ඊළඟට තවත් වෙන චුද්දස බුද්ධ ඥාන කියලා 14ක්. ඒ කියන්නේ මේ කාරණාවන් ටිකටම එකතු වෙන ඥාන ටිකක් තියෙන අර මහා පටිසම්භිදා ඥාන හතරකුත් එක්ක. අන්න ඒ දේවල් පිළිබඳව සැක ඇති වෙන මේවා තියෙන්න පුළුවන්. ඊළඟට චතුරු වෛශාරද්ද ඥාන කියලා විශාරද ඥාන හතරක් තියෙනවා. අන්න ඒ දේවල් පිළිබඳ සැකයක් තියෙනවා නම් ඒව ඇත්තටම තියෙන්න පුළුවන්ද? ඊළඟට සතාගතයන් වහන්සේ ඇත්තටම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයකින් යුක්ත වුණාද? සැකයක්. අන්න ওই විදිහට බුදුරජාණන් වහන්සේ ගැන ඇතිවන සැකය තමයි මෙතන සත්තරි කංකති විචිකිච්ඡති කියලා පෙන්වා දෙන්නේ. ඇයි තථාගතයන් වහන්සේ ගැන සැකයක් ඇති වුණොත් Tamanට මේ ධර්මයවත් ඉගෙන ගන්න හිතෙන්නේ නෑ නේද? හිතෙන්නේ නෑනේ. එහෙනම් ශ්‍රද්ධාවක් තියෙ. ඒකට කියන ශ්‍රද්ධාව කියලා. කියන පිළිග අපිට ඉදිරියේදී මොන ගහනවා සෝබන සාධාරණ චෛසිකයක් ශ්‍රද්ධා කියලා. මුලින්ම. ඒතර මේ ඔක්කොම කතා කරන්න පුළුවන් මේ ආදාපි මේ නාමික වශයෙන් විතරයි. කියන්නේ දැන් ඒ කියන්නේ දැන් මේ තථාගතයන් වහන්සේගේ ਸਰවඥතා ඥානය ගත්තාම මේකේ විස්තර කරන්න බොහෝ දේවල් තියෙනවා. දැන් ඒක විග්‍රහ කරනවා. දැන් මුලින්ම කියනවා අර නත්ති තස්ස භගවතෝ අඤ්ඤාතං අදිත්තං අවිදිතං අසච්චිකතං අපස්සිතං පඤ්ඤාය උපාදාය සබ්බේ ධම්මා සබ්බාකාරේන බුද්දස්ස භගවතෝ ඥානමුකේ ආපාතං ආගච්ඡanti කියලා එක තැනක ඒක පෙන්වා දෙනවා ਸਰවඥතා ඥානයකින් කියන්නේ නත්ති තස්ස භගවතෝ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ විසින් ඥානෙන් නත්තිතස්ස භගවතෝ අඤ්ඤාතං අදිත්තං අවිදිතං අසච්චිකතං අපස්සිතං පඤ්ඤාය තථාගතයන් වහන්සේ විසින් ඥානයෙන් නොදන්නා ලද්දක් නොදක්නා ලද්දක් ඥානයෙන් ස්පර්ශ නොකරන ලද්දක් නා ඥානයෙන් නොපෙනෙන ලද්දක් නැහැ කියලා කියනවා. අතේතං අනාගතං පච්චුප්පන්නං අතීතෝත් වර්තමානෝත් අනාගතෝත් සබ්බේ ධම්මා කියන උපාදාය සබ්බේ ධම්මා එතන සබ්බේ ධම්මා කියනකොට හැම ධර්මයක්ම අයිති වෙනවා. ඒවා අපි ඉදිරියේදී විග්‍රහ කරන්න මොනවද මේ සබ්බේ ධම්මා කියලා කියන්නේ කියලා. සබ්බේ ධම්මා සබ්බාකාරයන බුද්ධස්ස භගවතෝ ඥානමුකේ ආපාතං ආගච්ඡanti. අන්න මේ සියලුම ධර්මයන් තථාගතයන් වහන්සේගේ ඥානමුකෙහි පෙනී සිටිනවා කියලා දේශනා කරනවා. ඊළඟට කියනවා අතේතේ බුද්ධස්ස භගවතෝ අපපටිහත ඥානං. අතේතේ පිළිබඳව තථාගතයන් වහන්සේගේ ඥානය කිසිම තැනක ගැටෙන්නේ නැහැ කියලා කියනවා. අනාගතේ බුද්ධස්ස භගවතෝ අපපටිහත ඥානං. අනාගතයේදී තථාගතයන් වහන්සේගේ ඥානය කොතනකවත් ගැටෙන්නේ නැහැ කියලා කියනවා. පච්චුප්පන්නේන නැත්නම් අන්න පච්චුප්පන්න ධර්මතාවයන් ගැනත් තථාගතයන් වහන්සේගේ ඥානය කොතනකවත් ගැටෙන්නේ නැහැ කියලා කියනවා. ඊළඟට කියනවා සබ්බං කාය කම්මං බුද්දස්ස භගවතෝ ඥානානුපරිවත්තති. තථාගතයන් වහන්සේගේ සියලුම මේ කාය කර්මය ඥානය අනුව පවතිනවා. සබ්බං වචේ කම්මං බුද්දස්ස භගවතෝ ඥානානුපරිවත්තති. තථාගතයන් වහන්සේගේ වචේ කම්ම සියල්ලමත් ඥාන යනුව පවතිනවා. සබ්බං මනෝ කම්මං බුද්දස්ස භගවතෝ ඥානානුපරිවත්තති. තථාගතයන් වහන්සේගේ මනෝ කර්ම සියල්ලත් ඥාන යනුව පවතිනවා. ඊළඟට කියනවා දැන් මේක තවදුරටත් විග්‍රහ කරමින් කියනවා තථාගතයන් වහන්සේ විසින් නොදන්නා ලද්දක්ම නැහැ කියලා කියනවා. ඒකෙන් කියනවා යං කිංචි ඤෙය්යං නාම අත්ති සබ්බං තං ජානිතබ්බං. මෙතන ඤෙය්‍ය කියලා කියන දත යුතු ධර්මයන්ට යංකින්ච ඤෙය්‍යං නාමත්තං දත යුතුය කියලා යම් තාක් ධර්මතාවයන් කොට්ටාසයක් තියෙනවා නම් සබ්බං තං ජානිතබ්බං. ඒ හැම එකක්ම තථාගතයන් වහන්සේ විසින් දැනගත්තා කියලා කියනවා. ඊළඟට කියනවා ඥාන පරියන්තිකං නෙය්‍යං නෙය්‍ය පරියන්තිකං ඥානං ඥානං අතික්කමිත්වා ඤෙය්‍යං නප්පවත්තති ඤෙය්‍යං අතික්කමිත්වා ඥානපතෝ නත්ති කියලා දේශනා කරනවා. එතන පෙන්වලා දෙන්නේ අර ඤෙය්‍ය ධම්ම කියලා මේ අවබෝධ කළ යුතු ධර්මයන් ගැන කියනකොට ඤෙය්‍යං අතික්කමිත්වා ඥානං නප්පවත්තති. මේ ඤෙය්‍ය ඉක්මවා ඥානය පවතින්නේ නැහැ කියලා කියනවා. ඊළඟට කියනවා අර ඤෙය්‍යං දැන් ඤෙය්‍ය ඉක්මවා ඥානපතේ නෑ වගේ ඤෙය්‍යං අතික්කමිත්වා ඥානං නප්පවත්තතේ ඥානං අතික්කමිත්වා ඥානේ ඉක්මවා ඤෙය්‍යපතෝ නත්ති දත යුතු දේවල් මුකුත්ම නෑ කියලා කියනවා අන්න ඒකම තමයි ਸਰවඥතා ඥානය කියලා කියන්නේ ඒක තවදුරටත් විග්‍රහ කරනවා අර සබ්බං සබ්බං සංකත මසංකතං ඥානාතීති සබ්බඤ්ඤුත ඥානං තත්ත ආවරණං නත්තේති අනාවරණ ඥානං කියලා එතන කියන්නේ අර සබ්බං සංකත මසංකතං මෙතන සංකත සියලුම සංකත අසංකත ධර්මයන් පිළිබඳව ඇති කර ගන්නා ඥාණයට කියනවා ਸਰවඥතා ඥාණය කියලා. ඊළඟට කියනවා ආවරණං නත්තීති අනාවරණ ඥානං. ඒ කිසිම තැනක ආවරණයක් නැති නිසාම අනාවරණ ඥානියුත් යුක්තයි කියලා කියනවා. ඉතින් ඔය ගැන තව ලොකු විස්තරයක් කරන්න තියෙනවා. අපි ඒවා අර ඉදිරියේදී සාකච්ඡා කරමු. ඊළඟට දැන් තථාගතයන් වහන්සේ ගැන සැක ඇති වෙන්න පුළුවන්. දසබල ඥානයකින් යුක්තයි. ඇත්තටම දසබල ඥානයක් තිබුණද කියලා. එහෙනම් දසබල ඥාන ගැනත් දැනගන්න වෙනවා. දැන් මම ඔක්කොම විස්තර කරන්නේ මම කෙටියෙන් විතරක් කියන අපි ඉදිරියේදී ඒවා විග්‍රහ කරමු. දැන් ඒක දැන් සරියොත් හාමුදුරුවන්ට තමයි දේශනා කරන්නේ. මොකද සරියොත් හාමුදුරුවන්ට දේශනා කරනවා මේ ඉද සාරිපුත්ත තථාගතෝ ආදී වශයෙන් පටන් ගන්න ඉස්සෙල්ලා කියනවා දසකෝ පනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලානි යේහි බලාහි සමන්නාගතෝ ආසභං ඨානං පටිජානාතේ පරිසාස සිහනාදං නදිති බ්‍රහ්මචක්ඛං පවත්තේති කියන සාරිපුත්තය කියන දසකෝපනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලානි සාරිපුත්තය තථාගතයන් වහන්සේ මේ තථාගත බල 10කින් යුක්ත වෙලා ඉන්නේ මේ තථාගත බල 10කින් යුක්ත වෙලා තමයි මේ ශ්‍රමණක් බ්‍රාහ්මණ ආදී මේ අෂ්ට පිරිස් මැද්දේ මේ અભිහිත සිංහනාද පවත්වන්නේ කියලා දේශනා කරලා දසබල ඥානය ගැන විග්‍රහ කරනවා. ඉද සාරිපුත්ත තථාගතෝ ඨානං ච ඨානතෝ අට්ඨානං ච අට්ඨානතෝ යථා භූතං පජානාති. සාරිපුත්තය තථාගතයන් වහන්සේ කාරණය කාරණය වශයෙන්ුත් අකාරණය අකාරණය වශයෙන්ුත් දන්නවා කියලා කියනවා. ඒව මොනවද කියලා අපි ඉදිරියේදී විග්‍රහ කරන්නම්. දැන් නාමය විතරයි කියන්නේ දැනගන්න. ශ්‍රද්ධාවක් ඇති කරගන්න. ඊළඟට කියනවා ඉද සාරිපුත්ත තථාගතෝ අතීතානාගත පච්චුප්පන්නානං කම්ම සමාදානානං ඨානසෝ හේතුසෝ විපාකං යථාභූතං පජානාති. සාරිපුත්තය තථාගතයන් වහන්සේ අතීත අනාගත පච්චුප්පන්නම කියන මේ සකල ධර්මයන්ගේම කර්ම විපාකයන් තත්වාකාරයකින් දන්නවා කියලා දේශනා කරනවා. ඒක අභිධර්මයේදී ආකාර 16කින් විග්‍රහ කරනවා. ඒවත් අපි ඉදිරියේදී කියලා දෙනවා. ඒ කියන්නේ අත්තේ කච්චානි, කල්යාණානි, පාප සමාදානානි ආදී වශයෙන් ආකාර 16කින් කියලා දෙනවා අපි ඉදිරියේදී කියලා දෙනවා. ඒක දෙවෙනි තථාගත බලය. තුන්වෙනි තථාගත බලය තමයි ඉද සාරිපුත්ත තථාගතෝ සබ්බත් ගාමිනී පටිපදං යථා බුහතං පජානාති. සාරිපුත්තේ තථාගතයන් වහන්සේ විසින් හැම මාර්ගයක්ම දන්නවා කියලා කියන සබ්බත් ගාමිනී පටිපද. ඒ කියන්නේ දැන් කෙනෙක් දිව්‍ය ලෝකයට යනවා නම් මනුස්ස ලෝකයට යනවා නම් බ්‍රහ්ම ලෝකයට යනවා නම් ඊළඟට සෝවාන් වෙනවා නම් සකදාගාමී වෙනවා නම් අනාගාමී වෙනවා නම් අරහත් වෙනවා නම් පසේ බුද්ධත්වයටපත් වෙනවා නම් ලෞතුරා සම්මා සම්බුද්ධත්වයටපත් වෙනවා නම් මේ සකල මාර්ගයන් ගැනම භාග්‍යවතුන් වහන්සේ දන්නවා. අන්න ඒක එක තථාගත බලයක්. ඒක සබ්බත්ගාමිනී පටිපදං යථා භූතං පජානාති කියලා දේශනා කරන්නේ. ඊළඟ බලය තමයි ඉද සාරිපුත්ත තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති මේ තථාගතයන් වහන්සේ විසින් මේ අනේක අප්‍රමාණ වූ ධාතුන්ගේ ස්වභාවය තත්වාකාරයෙන්ම දන්නවා කියලා කියනවා. එතන ධාතු කියලා කියනකොට නොඑක ආකාරයේ ධාතු තියෙනවා. ඒක අතිතීරිගය ඒක විස්තර කරන්න ගියොත් මේ පඨවි ධාතු, ආපෝ ධාතු, ඡේදෝ ඔයදී වායෝ ධාතු ඔය ආදී ටික ඊළඟ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥා ඔය විදිහට ධාතු 18ක් තියෙනවා. ඊළඟට මේ උපාදින්නක සංස්කාර ලෝකයේ ස්වභාවය සහ අනුපාදින්නක සංස්කාර ලෝකයේ ස්වභාවය ගැනත් තියෙනවා. අන්න ඔය වගේ ලොකු එතන ගැඹුරක් තියෙන. ඒකට කියන අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති කියලා. ඒක හතරවෙනි බලය. ඊළඟ බලයක් තව තියෙනවා. ඉද සාරිපුත්ත තථාගතෝ සත්තානං නානාදිමුක්තිකතං යථා භූතං පජානාති. මේ සත්වේන්ගේ අදිමුක්තීන් ගැන හොඳටම දන්නවා කියලා කියන මේ සකල සත්වේන්ගේම එතකොට එතන සකල සත්වයෝ කරන හැම කෙනාම අධිමුක්ත කියන්නේ අදහස්, කල්යාණ ආදිමුක්තික, හේන ආදිමුක්තික ආදී වශයෙන් තියෙන මේ හැම අදහසක් ගැනම තථාගතයන් වහන්සේ දන්නවා කියලා කියන එක එක තථාගත බලයක්. ඊළඟට කියනවා යද සාරිපුත්ත තථාගතෝ එතන විග්‍රහ කරන්නේ මේ සත්වයින්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ පිරිහීම සහ ඊළඟට මොහු කුරා යෑම පිළිබඳ. ඒක පෙන්වා දෙන්නේ ඉද සාරිපුත්ත තථාගතෝ සත්තානං මේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය තුලින් තමයි උන්වහන්සේ අවබෝධ කරගන්නේ. උන්වහන්සේ දන්නවා එක එක සත්වයේ තමන්ගේ ඉදිරියට සම්මුඛ වෙනකොට මේ කෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන් කොහොමද දියුණු වෙලා තියෙන්නේ කියලා. ඒකද එතකොට අර පරසත්තානම් පරපුග්ගලානම් ඉන්ද්‍රිය පරෝපරියත්තං යථා භූතං පජානාති කියලා එකට කියන්නේ පරසත්තානම් පරපුග්ගලානම් ඉන්ද්‍රිය පරෝපරියත්තං යථා භූතං පජානාති කියලා ඒක ආකාර කීපයකින්ම දන්නවා. ඒ කියන්නේ ඉද තථාගතෝ ආසයන් පජානාති අනුසයන් පජානාති චරිතං පජානාති අධිමුත්තිං පජානාති අප්පරජක්කේ මහරජක්කේ තිකින්ද්‍රියේ මුදින්ද්‍රියේ සවාකාරයේ දුවාකාරයේ සුවිඤ්ඤාපේ දුවිඤ්ඤාපේ ඊළඟට භබ්බා භබ්බේ සත්තේ පජානාති කියලා මේ ආකාර කීපයකින්ම දන්නවා. ඉතින් ඒ දේවලුත් අපි දැනගන්නට ඕන. ඊතරන්න ඒක එක තථාගත බලයක්. ඊළඟට කියලා දෙනවා ඉදසාරිපුත්ත තථාගතෝ එතනදි පෙන්වා දෙන්නේ මේ ධාතු ගැන ඊපස්සේ ධාන ගැන කියනවා. ජාන විමුක්ඛ සමාධි සමාපත්තිතං සංකේලේස වෝදානං වුට්ඨානං යථා භූතං පජානාති කියලා මේ ධානයන්ගෙන් නැගී සිටීම සහ ධානයන්ගෙන් පිරිහීම ගැන මේ ධානයන්ගේ තියෙන සියලුම ලක්ෂණයන් තථාගතයන් වහන්සේ දන්නවා කියලා කියනවා. ඒ කියන්නේ කෙනෙක් ධාන වඩනකොට මේ කෙනා උපචාර සමාධියට විතරයි එන්නේ. මේ කෙනා අර්පණා සමාධියට විතරයි එන්නේ. මේ කෙනා පරිකර්මයෙන් නවතිනවා. මේ කෙනා ප්‍රථම ධානයෙන් නවතිනවා. මේ කෙනා චතුර්ථ ධානයෙන් නවතිනවා. මේ කෙනා අෂ්ට සමාපත්තියම උපදව ගන්නවා කියලා මේ ධානයන්ගේ හැම දෙයක්ම දන්නවා. අන්න ඒකට කියන ඥාන විමුක්ක සමාධි සම්පත් සම්පතිත්‍ය සංකේලියස වෝදානං වුට්ඨානං යථා භූතං පජානාතේ කියලා කියනවා. ඊළඟට කියනවා ඉද සාරිපුත්ත තථාගතෝ අනේක විಹಿತම් පුබ්බේ නිවාසං අනුස්සරති. කියලා මේ සත්වීන්ගේ අනේක අප්‍රමාණ වූ જાතියෙන් බලන්න පුළුවන් කියලා කියන. දැන් හැමෝටම જાතියෙන් බලන්න පුළුවන් කමක් නැහැ. සීමාවක් තියෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේලාට දැන් කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට පුළුවන් වෙන්නේ ඒකාසංකි කල්පලක්ෂයක් අතීතයේ බලන්න විතරයි. ඉතින් එහාට බෑ. පසේ බුදුරජාණන් වහන්සේලාට පුළුවන් වෙන්නේ දෙයාසංකි කල්පලක්ෂයක් අතීතයේ බලන්න විතරයි. ඉතින් එහාට බෑ. නමුත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට සීමාවක් නැහැ. ඒ කියන්නේ කිය අතීතයේ බුද්දස්ස භගවතු අපපටිහතඥානං කියලා. ඒකම තමයි. ඒතර බලන්න කොච්චරක්ද කියලා සීමාවක් නැහැ. ඉතින් ඒකම්පි ජාතියෝ, දීපි ජාතියෝ කියන මේ එක ජාතියක්, දෙකක්, තුනක්, කෝටියක්, ප්‍රකෝටියක්, අසංකේයයක් කල්ප ගණන් අතීතයට බලන්න පුළුවන්. කොහෙද ඉපදුනේ, මොනවද කිව්වේ, මොනවද කෑවේ බීවේ, මොනවද වර්ණයකින්ද හිටියේ, නම් මොකද්ද, එතනින් මැරිලා කොහෙද ඉපදුනේ, කොච්චර කාලයක් ජීවත් වුණාද, ඔක්කොම දන්නවා. කතා කළේ මොනවද? කළ කර්ම මොනවද? වචන කොච්චර කතා කළාද ඔක්කොම කියන්න පුළුවන්. අන්න ਸਰවඥතා ඥානය. ඒක එක ඥානය. ඊළඟට කියනවා අර නවවෙනි තථාගතයේ බලය තමයි ඉද සාරිපුත්ත තථාගතෝ දිබ්බේන චක්කුණා අතේක්කන්ත මානුසකේන සත්තේ පස්සති චවමානේ uppajjamaane හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ යථා කම්මූපගේ සත්තේ පජානාති කියලා. ඒ කියන්නේ මේ ඉපදෙන මැරෙන සත්වයන්ගේ චුතිය සහ ප්‍රතිසන්දිය දකින්න පුළුවන් කියලා කියනවා. කෙන හැම සත්වයකගීම ලේසි නෑනේ දැන් එක දැන් උන්වහන්සේ පෙන්වා දෙන මේ ලෝකයේ තුල සත්වයේක් මැරෙන වෙලාවක් සහ උපදින වෙලාවක් නැත්තේ නැති වෙලාවක් නෑ කියලා කියනවා. ඒ කියන්නේ මැරෙන්නේ නැති වෙලාවකුත් නැහැ උපදින්නේ නැති වෙලාවකුත් නැහැ හැම වෙලාවකම සත්වයක් මැරෙනවා උපදින එක එකෙක් නෙවෙයි කෝටි ගණන් ඉතින් ඕන්නම් තථාගතයන් වහන්සේට හැම එකක්ම දකින්න පුළුවන් කියලා කියනවා. ඒ කෙනා මෙතනින් මිය ගිහිල්ලා කොහෙද ඉපදුනේ? ඊට සාය කොහෙද ඉපදුනේ? ඕන එකක් කියන්න පුළුවන්. ඒක හරියට කියන්නේ අර කන්දක් උඩට නැගපු කෙනෙක් මේ පහළ තියෙන ගෙවල් දෙකක් දිහා බලනකොට ඒ ගෙදරින් මේ ගෙදරට ඇතුළු වුණ අය, ඒ ගෙදරින් අනිත් ගෙදරට ඇතුළු වුණ අය දකින්නේ යම් ආකාරයකින්ද ඒ වගේ දකිනවා කියලා කියනවා. අන්න ඒක එක ඥානයක්. ඒක නම වෙන තථාගත බලය. දහවෙනි තථාගතේ බලය තමයි ඉද සාරිපුත්ත තථාගතෝ ආසවානං khය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං සයං අභිඤ්ඤා සච්චිකත්තා උපසම්පජ්ජ විහෙරති කියලා කියන මේ ආශ්‍රවයන් ක්ෂය වෙච්ච මේ අරහත් ඵල සමාධිය උපදවාගෙන වාසය කරනවා කියන. ඉතින් මේ බල 10 ගැන විස්තීර්ණ දේශනාවක් කරන්න ගියොත් මාස ගාණක් කියන්න වෙනවා. ඒ තරම් තියෙනවා කරුණු මේකේ. ඉතින් මම මේ කිව්වේ මේ දැන ගැනීම විතරයි තථාගතයන් වහන්සේට දසබල ඥානයක් තියෙනවා. කියලා සැකයක් ඇති නොකර ගන්න. මෙන්න මේ බල 10 තමයි තියෙන්නේ කියන්නේ. නාමික වශයෙන් විතරයි පෙන්වුවේ. ඕ ගැන ලොකු විස්තරයක් බලා ගන්න පුළුවන්. මජ්ක්‍ධිම නිකායේ තියෙන අර සරියුත් හාමුදුරන්ටම දේශනා කරපු මේ මහා සේනාද සූත්‍රයේ මේ ගැන විස්තරයක් තියෙනවා. ඊනට අභිධර්මයේ තුලක් තියෙනවා ලොකු විස්තරයක්. ඉතින් එතකොට දැන් අන්න ඒකට කියන මේ තථාගත බල 10. ඒ වගේම ෂට් අසාධාරණ ඥානයකුත් තියෙනවා. නේ? කියන්නේ සර්වඥතා ඥානය, අනාවරණ ඥානය, මහා කරුණා සමාපatti ඥානය. ඊළඟට තවත් ওই විදිහේ තවත් ටිකක් තියෙනවානේ. ඔව් මේ ඔව් මට මතක නැහැ හය. උපරිචිත විඥාන ඥානය. ওই විදිහේ ඥාන හයක් තියෙන ෂට් ඒව සතාගතයන් වහන්සේලාට විතරයි විශේෂ වෙන්නේ. ඊළඟ විශාරද ඥාන හතරක් තියෙනවා. ළඟට චුද්දස බුද්ධ ඥාන කියලා තව ඥාන 14ක් තියෙනවා. ඊළඟට තෙසත්ය ඥානයක් තියෙනවා. ඉතින් අපේ ඉදිරියේදී ඒවා එකින් එක එකින් එක ඉගෙන ගන්න ලැබෙනවා. අපි ඔක්කොම කියලා දෙනවා. ඉතින් අන්නේ ඒ පිළිබඳව තත්වාකාර අවබෝධයක් ඇති කරන ගත්තාම තමයි තථාගතයන් වහන්සේ ගැන සැකයක් ඇති නොවෙන්නේ. ඒ නිසානේ මේ ලෝක සත්‍යය සැක කරන්නේ මෙච්චර. ඉතින් අර අවබෝධය නැති නිසා බුදු ගුණ ගැන දන්නේ නැති නිසා. ඉතින් අන්න බුදු ගුණ දැනගන්න එක තමයි මේ විචිකිච්ඡාව දුරු වෙන්න තියෙන. ඉතින් අන්න ඒක එකක්. ඊළඟට ධම්මේ කංකති විචිකිච්ඡිත ධර්මතා ගැන සැක කිරීම. එතන ධම්මතා කියලා කියන්නේ මේ නව ලෝකෝත්තර ධර්මය ගැන. කියන්නේ සෝවාන්, සකදාගාම, අනාගාම, අරහත් කියන මාර්ග සතරයි, ඵල සතරයි, ඊළඟට නිර්වාණයයි. කියන මේ නව ලෝකෝත්තර ධර්මයන් ගැන ඇතිවන සැක. ඒ ගැන විස්තර කරනගෙත් ලොකු කාරණා කියන්නේ වෙන විස්තීර්ණ. ඉතින් ඒ ඇති කරගන්න සැකය ඒවා ඇත්තටම තියෙන්න පුළුවන්ද? සෝවාන් ඵලලාභීන් ඉන්න පුළුවන්ද? මාර්ගස්තියන් ඉන්න පුළුවන්ද? නිවනක් තියෙන්න පුළුවන්ද? ආදී වශයෙන් ඇතිවන සැක තමයි මේ ධම්මේ කංකති කියලා කියන්නේ. ඉතින් ඒවා අපි ඉදිරියට විස්තර කරනවා. ඊළඟට සංඝේ කංකති එතන සංඝ රත්නය ගැන සැක කිරීම. ඒ කියන්නේ මේ වගේ අෂ්ටාර්ය පුද්ගලයන් ඉන්න පුළුවන්ද? මේ වගේ උජුපුටිපන්න, සුපටිපන්න ආදී වශයෙන් ගුණයන්ගෙන් සමන්විත වෙච්ච සීලාදී ගුණ පුරපු, සසරෙන් නිදහස් වෙලා ගියපු සසර දුක අවබෝධ කළ මේ වගේ උතුමන් වහන්සේලා පිරිසක් සසර තුල හිටියද ඉන්න පුළුවන්ද ඉදිරියට පහළ වේවිද ආදී වශයෙන් ඇති වෙන සැක තමයි මෙතන මේ සංඝයේ කංකතය කියලා කියන්නේ ඊළඟට සික්ඛාය කංකතේ එතන සික්ඛාය කංකත කියලා කියන්නේ මේ සීල සමාධි ප්‍රඥා ආදී වශයෙන් තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳව මේ ශික්ෂා මාර්ගයේ පිළිබඳව ඇතිවන සැකය මේ විදර්ශනා මාර්ගයේ පිළිබඳ ඇතිවන සැකය තමයි එතන සික්ඛාය කංකත කියලා කියන්නේ. ඊළඟට පුබ්බන්තේ කංකති. පූර්ව භවයන් ගැන ඇතිවන සැකය. ඇත්තටම මම පෙර භවයේ හිටියද කියලා ඇතිවන සැකයක්. අන්න ඒ සැකයට කියන පුබ්බන්තේ කංකති. අපරන්තේ කංකති කියලා කියන්නේ මිය ගිහිල්ලා වෙනත් භවයක ඉපදේවිද ඉපදෙන්න පුළුවන්ද කියලා ඇතිවන සැකය. දැන් අපි මේ ගැන සරලව හිතුවට සමාජයේ තුළට ගිහිල්ලා චුට්ටක් මිනිස්සුත් එක්ක කතා කරලා බැලුවාම බොහෝ පිරිසක් පිළිගන්නේ නැහැ නැවත ඉපදීදී කියලා මම ගොඩක් වෙලාට බණවලට ගියාම අහනවා ගෙවල් වල මේ මෙතන ඉන්න කී දෙනෙක් මැරිලා මිය ගියාට පස්සේ තිරිසන් ලෝකවල പ്രേත ලෝකවල තිරිසන් අපායේ ඉපදෙයි කියලා විශ්වාස කරනවාද කියලා. ගොඩක් කට්ටිය බොහොම හොඳට උත්තර දෙනවා අපි නම් විශ්වාස කරන්නේ නැහැ කියලා. එතන තියෙනම ශ්‍රද්ධාව නැතිකමනේ. ඇයි තථාගතයන් වහන්සේ දේශනා කරපු දෙයක් සත්‍ය වශයෙන් පිළි නොගන්නවා කියන්නේ මෙතන ශ්‍රද්ධාවක් නැහැ කියන එක. ඉතින් ඒ නිසා තමයි අද සත්වය මේ අකුසලයට බහුල වෙලා මේ මෙච්චර මේ අකුසල් කරමින් දුගතියට යන විදිහට මාර්ගය හදාගෙන ඉන්නේ. ඇත්තටම බොහෝ පිරිසක් විශ්වාස කරන්නේ නැවත උපදී කියලා. සිරිසන් ලෝකයට යයි කියලා, പ്രേත ලෝකයට යයි කියලා, නිරයට යයි කියලා විශ්වාස කරන්නේ ගොඩක් අය. ඒ කියන්නේ අර ආත්ම දෘෂ්ටියෙන් යුක්තව අවිද්‍යාවෙන් මේක දැඩි කොටම ග්‍රහණය කරගෙන ඉන්නේ, මුලා වෙලා ඉන්නේ. ඉතින් ඒ ඇත්තන්ට අපි අනුකම්පා කරන්න ඕන. ඉතින් අපි ආශිර්වාද කරන මේ අභිධර්ම දේශනාවන් ඒ ඇත්තන්ටත් අසන්නට ලැබේවා කියලා. මොකද ඒ තුලින්ම තමයි මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් අභිධර්මයේ දන්නේ නැති වුණොත් එහෙම බලන්න අපි මේ ඉගෙන ගත්ත අභිධර්මයේ චූටි දෙයක් තමයි ඉගෙනගෙන තියෙන්නේ. නමුත් කොච්චර දේවල් තිබුණාදනේ. ඒතර අපි අභිධර්මයේ ඉගෙන ගන්න නැති කෙනාට කොච්චර දේවල් අතහැරෙනවද? ඉතින් ඒතර මේ ඔක්කොම සිදු වෙනවා අභිධර්මයේ දන්නේ නැති වුනහම මේ කෙනෙක් නැවත උපදීම සහ කියන්නේ මේ මිය යෑම ප්‍රතිසන්දිය කියන එක පිළිබඳව තත්වාකාර අවබෝධයක් ලබන්නට පුළුවන් වෙන්නේ අභිධර්මය ගැන හොඳ දැනුමක් ලබාගත්ත කෙනෙක්ටම තමයි. එහෙම නැතුව බෑ. ඒක බුදුහාඳුරේ පෙන්නනවා අර ඒක ගාථාවකින් සඳහන් කරලා තියෙනවා සච්ඡං සත්තෝ පටිසන්දේ පච්චයාකාරමේවච දුද්දසා චතුරෝ ධම්මා දේසේතුංච සදුක්කරං කියලා. කියන්නේ එතන කාරණා හතරක් වෙනවා සච්ඡං කියලා කියන්නේ මේ සත්‍ය ගැන චතුරාර්ය සත්‍ය ගැන. සත්වෝ කියලා කියන මේ සත්වීන් පිළිබඳව. පටිසන්ධේ කියලා කියන්නේ මේ ප්‍රතිසන්ධිය ගැන. ඊළඟට සත්තං සත්වෝ පටිසන්ධි පච්චයාකාර මේවච කියලා කියන්නේ මේ හේතුප්‍රත්‍ය ධර්මයන් ගැන. කියන්නේ මේ සතර ගැන එතනින් කියනනේ දැන් ඒ ආකාර හතර පිළිබඳව සත්තං සත්වෝ පටිසන්ධේ පච්චයාකාර මේවච දුද්දසෝ චතුරෝ ධම්මා මේ ධර්මයන් අවබෝධ කරගන්න එක අතිශයින්ම දුෂ්කරයි කියලා කියනවා. දුද්දසා චතුරෝ ධම්මා දේසේතුංච සුදුක්කරං. අවබෝධ කරගත්ත කෙනෙකුටත් දේශනා කිරීම ඊටත් වඩා දුෂ්කරයි කියලා කියනවා. ඉතින් ඒ ඒ කාරණා හතර. එතකොට අද ලෝකයා පිළි නොගන්නෙත් ඕවනේ නේ ඉපදීම ගැන, ප්‍රතිසන්දිය ගැන නැවත සතර පායට යයිද, හේතුඵල ධර්ම ගැන. ඌව හරි අමාරුයි තේරුම් ගන්න. ඒ ගැන හැමෝටම අවබෝධයක් නැහැ. ඒකට පුරාකෘත කරපු කුසල මහිමයක් තියෙන්න ඕන. සසරේ పూర్වයෙන් කරපු මහා මේ විදර්ශනා වඩලා පරමත්ත දේශනාවන් ශ්‍රවණය කරලා ඇති කරගත්ත ධර්ම ඥානයක් තියෙන්න ඕන. ඉතින් ඒ අනුව ඔයත් කල්පනා කරන්න ඕන. එහෙනම් අපි නම් අනිවාර්යයෙන්ම මේ ඇත්ත ඔක්කොම බොහෝ කාලයක් ඒක හුරු කරපු පිරිසක්මයි. නැත්තම් හිත පහළ වෙන්නේ නැමෙන්නේ මේ වස්රවණය කරන්න. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන මේ පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති කියන මේ පූර්ව භවයන් ගැන පසු භවයන් ගැන බොහෝ අයට සැක තියෙනවා. ඉතින් ඒක අභිධර්මයේ හොඳට ඉගෙනගෙන යනකොට ඒ ඔක්කොම निराකූල බවට පත් වෙනවා. ඊළඟට පොබ්බාපරන්තේ කංකති. මේ දෙකම ගැන සැක තියෙනවා. ඊළඟට කියනවා ඉදප්පච්චේතා පටිච්චසමුප්පන්නේසු ධම්මේසු කංකති විචිකිච්ඡති. මේ හේතු ප්‍රත්‍ය ධර්මයේ ගැන සැක තියෙනවා. දැන් තේරුම් ගන්න අමාරුම ධර්මය තමයි හේතු ප්‍රත්‍ය ධර්මය. දැන් ඒක තථාගතයන් වහන්සේ සංක්ෂිප්ත ක්‍රමයෙන් මධ්‍යම ක්‍රමයෙන් විස්තර ක්‍රමයෙන් දේශනා කළා. එන සංක්ෂේප ක්‍රමයෙන් තමයි චතුරාර්ය සත්‍යය. මධ්‍යස්ථ ක්‍රමේ තමයි පටිසමුප්පන්නේ. විස්තරින ක්‍රමේ තමයි සෝවිසි ප්‍රත්‍ය. ඉතින් ওই ඔක්කොම අපිට සම්මක වෙන මේ අභිධර්මයේ තුලින්. ඉතින් අන්න ඒ ගැන සවිශාරද අවබෝධයක් තියෙන කෙනාට තමයි මේ හේතුප්‍රත්‍ය ධර්මයන් ගැන තියෙන සැක ඔක්කොම දුරු වෙන්නේ. ඒතර හේතුඵල ධර්මය ගැන සැක තිබුණා කියලා කියන්නේ එයාට මේ ධර්මතාව වඩන්න පුළුවන් කමක් නැහැ. මේ නාම රූප ධර්ම හැටියට අපි මේ ඔක්කොම ඉගෙන ගන්න හේතුඵල ධර්මය. ඒතර චතුරාර්ය සත්‍ය තුළ තියෙන්නේ හේතුඵල ධර්මයමයි. පටිසමුපාදය තුළ තියෙන්නේ හේතු ප්‍රත්‍ය ධර්මයන්මයි. ඉතින් මෙන්න මේ ආකාරයට මේ කාරණා අට ගැන යම් කිසි කෙනෙකුට සැකයක් තියෙනවා නම් ඒ කෙනාට මේ ධර්ම මාර්ගය ඉදිරියට දියුණු කරන්න පුළුවන් කමක් නැහැ. ඉදිරියට යන්න බෑ කියලා කියනවා. ඒක පැහැදිලිනේ. දැන් අර බුදුහාමුදුරුවෝ ගැන තියෙන සැක. දැන් ඕක අපි දැන් අර තථාගතයන් වහන්සේ ගැන අද කෙටියෙන් විස්තර කරේ. අපිට ඉදිරියේදී හමු වෙනවානේ සෝබන සාධාරණ චෛසික. ඒකේ සද්ධා කියන තැනට එකතු වෙන්න ඕන තථාගතයන් වහන්සේ ගැන තියෙන දැනීම. ඒතර අපි එතනද මේ බුදුගුණ ගැන කෙටියෙන් සාකච්ඡා කරන. ඒතර මේ දසබල ඥාන ගැන, ෂට් අසාධාරණ ඥාන ගැන, විශාරද ඥාන ගැන, චුද්දස බුද්ධ ඥාන ගැන ඒ ඔක්කොම ටික අපි එදාට කියලා දෙනවා. මොකද ඒක ඒකම ඔයයන්ට බුද්ධානුස්සති භාවනාවක් බවට පත් වෙනවා. පැහැදිලිද? කියන්නේ මේ අප්‍රමාණ වූ බුදු ගුණයන් ගැන හිතේ දරාගෙන නිතර නිතර ඒව සජ්ජායනය කරනවා නම් මානසිකාර කරනවා නම් ඒක බුද්ධානුස්සතිය. ඒතර බුද්ධානුස්සතිය මොකේද උපනිශ්‍රේ වෙන්නේ? අන්න උන්වහන්සේ වදාරනවා ඒක ධම්මෝ භික්කවේ භාවිතෝ බහුලීකතෝ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්ති. කතමෝ ඒක ධම්මෝ බුද්ධානුස්සති. අන්න බලන්න. එතන කියනවා ඒක ධම්මෝ භික්කවේ භාවිතෝ බහුලීකතෝ මහණෙනි මේ එකම ධර්මයක් වඩනවා නම් නැවත නැවත බහුලීකృత කරනවා නම් භාවිතෝ බහුලීකතෝ ඒකාන්ත නිබ්බිදාය ඒකාන්තයෙන්ම සසරට කලකිරීම පිණිස නිරෝධාය නිරෝධය පිණිස විරාගාය විරාගය පිණිස ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය සංසිඳීම පිණිස අභිඥාය අවබෝධ කළ යුතු ධර්මයන් අවබෝධ කිරීම පිණිස ඒක අභිඥ කියලා කියන්නේ අභිඤ්ඤය අභිඥාය සම්බෝධාය සම්බෝධිය පිණිස සම්බෝධාය නිබ්බානාය නිර්වාණය පිණිස සංවත්තති පවතින්නේය. කතමෝ ඒක ධම්මෝ කවරනම් එක් ධර්මයක්ද බුද්ධානුස්සති. ඒ බුද්ධානුස්සතියයි කියලා කියනවා. හිතන්න බලන්න. නිර්වාණය දක්වාම දිනු කරන්න. ඒතර බුදුගුණ වැඩිම තුල ආනිසංස අප්‍රමාණයි. දිනෙන් දින ප්‍රඥාව මුහු කුරා යනවා. සීල අපලුපද්‍රවයන් දුරු වෙනවා. දෙව මිනිසුන්ගේ ගෞරවයට ලක් වෙනවා. හැම කෙනාගේම ප්‍රසාදයට ලක් වෙනවා. හැම කෙනාගේම ප්‍රශංසාවට බඳුන් වෙනවා. අනිත් අය පිළිගන්න කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වැඩ සිටින ධාතු කරඬුවක් වගේ දෙවි මිනිසුන්ගේ පූජාවට බඳුන් වෙනවා. හැම කල්හි දෙවි මිනිසුන්ගේ ආරක්ෂා ඇතුව වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට කිසිම දවසකදී දුගතියකට යන්නේ නැහැ. සිහිනුවණින් යුක්තව මිය පරලෝ යනවා. මූණ පැහැපත් වෙනවා. රෝග පීඩා දුර වෙලා යනවා. චිත්ත සම්තාපයන් නැති වෙලා යනවා. එතකොට එතන නවතින්නේ නැහැ මිය ගියාට පස්සේ සුගතියකම උපදිනවා. උපදින උපදින භවයක් පාසා අනිත් අයට වඩා මහා ප්‍රඥාවන්තයෝ වෙනවා. ශ්‍රේෂ්ඨයන් බවට පත් වෙනවා කියලා නිම කරන්න බෑ බුදු බුදුගුණ භාවනාවේ තියෙන ආනිසංස. ඉතින් ඒවා ගැන කියන්න ගියොත් අපිට කාලය නැති වෙනවා. ඉතින් ඒ නිසා අපි ඔක්කොම දැනගන්නට ඕන. ඉතින් ඒ නිසා අපි අද කතා කරේ මේ අකුසල චෛතසික ධර්මයන් අද අපි අවසන් කළා. ඉදිරියේදී අපිට තියෙන සෝබන සාධාරණ චෛතසිකයන් ගැන සාකච්ඡා කරන්න. ඉතින් අද මීට වඩා අපිට සාකච්ඡා කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේ අකුසල චෛතසික ගැන හොඳට ඉගෙන ගන්න මීට වඩා ඒවා නැවත භාවිත කරන්න, බහුරීකృత කරන්න, අවබෝධ කරන්න උත්සාහයක් දරන්න, ඒ ඇති කරගන්න අවබෝධඥානය පරමත්ත ධර්මයන් සෙවණය කිරීම තුළ මේ ඇති කරගත් අප්‍රමාණ වූ කුසල ධර්මයන්ගේ බලයෙන් තෙරුවන් සතු අනන්ත සූවිස මහගුණ බලයේ ආශිර්වාදයෙන් මේ හැම දිනාගේම ජීවිත දිනින් දිනම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් බවට පත් වේවා ආශයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් දියුණුවට පත් වේවා පරමාර්ථ ධර්මයන් විශේෂ විශාරද ඥාන දර්ශනයන් ඇති වේවා එසේ පරමාර්ථ ධර්මයන් පිළිබඳ ඥාන දර්ශනයන් ඇති කරගෙන බෝධිපාක්ෂික ධර්මයන් මුහු කරවාගෙන තම තමා විසින් ප්‍රාර්ථනීය බෝධියකින් මගඵල නිවනෙන් සැනසෙල්ල පිණසම මේ ඇති කරගත් අවබෝධඥානය උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු හැම දිනාටම තෙරුවන් සරණයි